අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේනින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපි 91 වෙනි භාවනා වැඩමුළුවේ හතරවෙනි දවසේ අපි මේ වෙලාවෙන් කරන් තියෙන ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට නැත්නම් ධර්ම සාකච්ඡාවකට එහෙම නැත්නම් කමටහන් සුද්ධ කිරීමකට කියන්න පුළුවන්. ඉතින් අපි මෙතෙක් කල මේ දවස් තුනේ පවත්වපු විදිහට ලිඛිත ප්‍රශ්න 90 සැසිවාරය ආරම්භ කරමු. අවස්ථානුකූලව වෙනත් අයට සභාවට ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා කරුණාවෙන් සාදර වෙමු. රජී මහත්තයන් ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. උස්තරාපේ හම්දුනේ ගරු ස්වාමින් වහන්සේ මම සක්මන් කරන විට මුලින්ම කරන්නේ සක්මන් මළුවේ හිටගෙන ඉන්න ස්වභාවය හිතලා ඉන්පසු ඇවිදිනවා කියලා හිතලා එහාට මෙහාට මොහොතක් ඇවිදිමි. එවිට සෑහලුවක් දැනේ. වටපිටාවදී ඇහැට පෙනුනද එය පෙනුනාක් යා වටහාගෙන සක්මන් කරමි. පරයන්ක භාවනාවේදී ඉඳගන්න ස්වરૂපයේ මෙනෙහි කරමින් ඉඳගත්ද විටක බොහෝ සෙයින් සිත වික්ෂිප්ත භාවයේ පවතී. අද දිනද එසේ විය. බොහෝ සෙයින් සිත විසිරුණි. වේදනාව, කැක්කම, රත්වීම, හිරිවැටීම මේ සියල්ල දෙනුනි. ඉඳගෙන ඉන්න ඉන්නට නොහැකි වීම නිසා මම සක්මනට නැවත ගියෙමි. එවිට ශරීරයට ලොකු බරගතියක් වරන් ඇතුළු සිතට දැනුනි. අනිකුත් කටයුතු වලදී දානෙට යන විට වැසිකිලි කැසිකිලි කරන විට බාහිර කටයුතු කරන විට ඒ ගැන සිත පිහිටයි. වරණ ඇතුළේ සෑම වෙලාවකදීම මේ ස්වභාවය නැත. ගරු ස්වාමින් වහන්සේ මේ ස්වභාවය මගේ මේ తත්වය කරුණාවෙන් පැහැදිලි කර දී කරුණ පහදා දෙන මේ නිතා කරුණාවෙන් දෙපා නැමෙද ඉල්ලමි. නිවන්සෝ ලැබීමට හේතු වේවා. ආගෙන ඉන්නකොට පේන්නේ මේ තක්මන වඩා ප්‍රතිඵලදායකයි වගේ පරියන්කයට වඩා ඉතින් ඒක හොඳ ලකුණක් මොකද අපි ලංකාවේ පවතින භාවනා ක්‍රමයේ හැටියට සක්මනට ගරු කරන්නේම නැහෙනේ. ඉතින් එතකොට ඒ සක්මන යම් ප්‍රමාණයක බලාපොරොත්තු ඇති කරන්න පුළුවන් වරින් වර. එදින්දා ජීවිතේ කටයුතු කරනකොට යම් ප්‍රමාණයක සතිය ඇති කරන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම හුඟක් වෙලාට විපස්සනාවට බර වෙනකොට හරියන විදිය එතකොට ඉඳගෙන කරන සමාධිය එච්චර හරියන්නේ නැහැ. බලාපොරොත්තු අධිකම නිසා එනතම් වෙන මොනවාරි කාරණාවක් නිසා එතකොට කරන්න තියෙන්නේ ඉඳගෙන ඉන්න එක චාරිත්‍රාව හැටියට චාරිත්‍ර හැටියට කරනවා පුළුවන් තරම් සක්මණින් එලඹ සිටි සීයේ ඉරියව්වේ හිට පැවැත්වීම නිකන් සාමාන්‍ය දල දල මට්ටමින් කරගෙන යන එකයි කරන්නේ. ගැඹුරුවට ඔසවන යවන තබන වගේ දේවල් වලට යන්නේ නැතුව මම ඉඳගෙන නෙවෙයි මම හිටගෙන නෙවෙයි මම ඇවිදිනවා නිදාගෙන නෙවෙයි කියලා දන්නවනම් ඒ හොඳටම ඇති සක්මනේ. එදින්දා වැඩ කරනකොට Taman දන්නවනම් Taman ඉන්න ඉරියව්ව විශාල ගැඹුරක් නැතුණට කමන්නේ පරියන්කයට ගිහිල්ලත් මම දැන් ඉන්නේ කැකෑරිච්ච හිතකින් මම දැන් ඉන්නේ වෙහෙත බර වෙච්ච හිතකින් බර වෙච්ච හිතකින් නමුත් මේ ඉඳගෙන ඉන්න බව මම දන්නවා කියන එක ඊටාම ලේස මාත්‍ර වශයෙන් සතිය දන්නවනම් ඒක වැඩෙනවනම් ඉවසිල්ලේ මේකට ඉඩ දෙන්න ඕනේ. එතකොට තමයි මේක මේ ටික ටික ටික ටික තේරෙන්න පටන් ගන්න. ඒ මේ ලිපිය පුරාවට තියෙන බලාපොරොත්තු වෙච්ච මට්ටමට නොලැඹීමේ බලාපොරොත්තු සුන්වීමේ චෝදනා ස්වරූපය. ඒක ඉතින් අර තරුණ අයගේ අධික බලාපොරොත්තු තියෙන අයගේ හැටි ඒක නරකම දෙයක් නෙවෙයි නමුත් ලොකුවට දේවල් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නකම, ඇවිදිනකොට ඇවිදින බව දන්නකම, එදිනදා ජීවිතේ එදිනදා ජීවිතේ දන්නක මේ වැඩිවීමක් වෙලා තියෙනවනම් අපි බාර ගන්න ඕන එක සතිය වර්ධනයක් කියලා ක්‍රමික වර්ධනයේට අනුපූර්ව වර්ධනයේට පුළුවන් තරම් අනුග්‍රහ කරන තරම් මේරිච්ච මනසක් අවශ්‍යයි. තලතුණා මනසක් අවශ්‍යයි. එතකොට තමන්න පුළුවන් වෙයි ඉස්සරහදී මේ තරම් ආයාසයක් කරලා ආයෝජනය කරපු චිත්තක්ෂණයක තියෙන වාසිය එහෙම නැත්නම් අතවාසිය ලබා ගන්න. ඒ නිසා බලාපොරොත්තු පිළිබඳව මොනවද කියන්නේ? ලොකු බලාපොරොත්තු ඇති කරන්නේ නැතුව ওই ලැබිච්ච දේ දිගට කරගෙන යන්න අනුපුබ්බ අනුපූර්ව ක්‍රමයට යෑමේ වටිනාකම දැනගෙන ඉවසගෙන යන්න කියන එකයි තියෙන්නේ බරපතල දෝෂයක් පේන්නේ නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ස්වභාව ලක්ෂණ දකිමින් දනිමින් ගෙවියන ආනාපානයට පසුව මතුවන නිමිත්තක් ඉතිරිව නැති සමාධිසිතත් වේදනානුපස්සනාවේ සුඛ දුක්ඛ අදුක්කම වේදනා ගෙවි සුඛ දුක්ඛ වේදනා ගෙවි යාමෙන් මතුවන නොදුක් නොසුව වේදනා සිතක් එකමද නැතොත් එකම තලයක පවත්නා මුහුණුවර දෙකක්ද විසඳා දෙන්න. ඉතින් මේ වගේ සංඥාව නොපෙනී යන වෙලාවක් එනවා සංස්කරණය කිරීම නැත්නම් ප්‍රතික්‍රියා කිරීම නොකරන වෙලාවක් එනවා මේ මම මේ මම නොවේ කියන දෙක අතර වෙනස නැති වෙලාවක් එනවා එක එක විදියට මේ தત્ත්වේ වැටහීම සිද්ධ වෙනවා පස්ස ආකාරයකට මේ විස්තර කරන්නේ රූපාකාරය සහ වේදනාකාරය ඉතින් ඒ දෙකත් ලොකු දෙයක් ඒක තමයි කායන පස්සන වේදනාන පස්සන කියලා කියන්නේ නමුත් මේකම මේ ඇතුළට යන ගමනම වෙන දොරවල් වලිමුත් එන්න පුළුවන්. සංඥා දොරෙන් එන්නත් පුළුවන්, සංස්කාර දොරෙන් එන්නත් පුළුවන්, විඥාන දොරෙන් එන්නත් පුළුවන්. ඉතින් ඒව එක එක වෙලාවල් වල හැටියට විවිධ දොරවල් වලින් ඇතුළේන එකම મંદિરයට. ඒක නිසා දැනගන්න දැන් මේ මං ආවේ රූපේ දිගේ නැත්නම් අරමුණ දිගේ දැන් මේ ආවේ වේදනාව දිගේ අපේක්ෂා කරන්න නැත්නම් සූදානමින් ඉන්න සංඥාවෙත් මේ වගේම වෙනස්කම් පරිණාමයක් විපරිණාමයක් සිද්ධ වෙනවා සංස්කාර වලත් වෙනවා විඥානයත් වෙනවා මේක තමයි එතකොට භාවනාවේ මෝරච්ච ගතිය කියන්නේ දැකපු දේ තවත් පැත්තකින් දැකීම මේක විවිධාංගීකරණේ විචිත්‍ර වීම ආදි වශයෙන් භාවනාවේ සඳහන් කරලා තියෙනවා ඒ නිසා දැකලා තියෙන්නේ පහෙන් දෙකක් දාලා වශයෙන් ඕකෙම ගැඹුරකුත් තියෙනවා තව නොදකව පැතිකඩ තුනකුත් තියෙනවා ඉස්සරහට එක එක එක එක පෙන්වන්න පටන් ගනී ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ මා નિયમિત කාලසටහනට අනුව සක්මන් භාවනාව පුරුදු කරන විට මුළු පැය පුරාවටම මගේ සතිය පැවැත්විය හැකිය. එනම් ශබ්ද ඇසෙන විටත්, රූප පෙනෙන විටත්, වේදනාවක් දැනෙන විටත් ඒවාද දැනගනිමින් සතිය පවත්වමි. තවද යනේන සෑම තැනකදීම කරන කියන කටයුතු වලදීද ඒ බව දැනගනිමින් කිරීමට බොහෝ දුරට සීපත් වේ. එහෙත් ස්වාමීනි පරයන්ක භාවනාවේ සිටන විට ආශ්වාස ප්‍රශ්වාස 10ක් පමණ මෙනෙහි කරන විට සිතුවිලි ධාරාවක් පැමිණ මූල කර්මස්ථානයේ බිඳියයි. නැවතත් ආයාසයෙන් තොරව මූල කර්මස්ථානයට සිත පැමිණෙයි. ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානයේ බිඳී යාමත් සිතුවිලි ගලා යමත් නැවත පැමිණීමත් එකම ආශ්වාසයක හෝ ප්‍රාශ්වාසයක සිදුවී ඇති බව වැටහින් යයි. මේ මාහට පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට උතුම් නිවන් සුව ලැබේවා. ඉතින් වැටෙහි යනවනම් ආය මොකද්ද පැහැදිලි කරලා දෙන්න තියෙන්නේ අන්තිම වාක්‍ය දෙකේ තියෙන්නේ මට මෙහෙ වෙන කළ වැටෙහි යනවා ඉතින් ඒකට පිළිබඳ ආය කාගවත් අර්ථකථන ඕනේ ඒ ආස්වාද ප්‍රසවාස 10ක් 12ක් යනවනම් අදිෂ්ඨානයක් ගන්න මට මේ 10 12 14ක් 15ක් කරගන්න ලැබේවා. ඒක කරාට පස්සේ තහවුරු වුණාට පස්සේ 18ක් 20ක් කරන්න ලැබේවා කියලා ටික ටික ටික ටික අල්ලගත් එක දිගේ ඉදිරියට යනකොට හිත පිට යන தත්ත ක්‍රමයෙන් අඩු වෙන්න නම් ආනාපානේ හුරුව ආනාපානේ සුහදකම හාද ගතිය වශී කරගත්ත ගතිය වැඩි කිරීම තමයි මේකට තියෙන උත්තරේ. ඒකට ඉතින් බොහොම හිමීට අඩි 4 5ක් ඇවිදින්න පුළුවන් බබෙක් පහක් හයක් යන්න පුරුදු කරන හැටි හයක් හතක් යන්න පුරුදු කරන හැටි විතක්ක වෙන විශේෂත්‍ය දැනුමක් මොකුත් නැහැ. පුංචි බබාට මොන බඳමක්වත් නැහැ. එයා 7යි 7යි යන්නයි ඉගෙන ගන්න. 7යි 7යි කියන්නේ අම්මා බබා නෙවෙයි. හත ගිය පස්සේ ඊට ටික ගාණක් නැහැ. ඒ වගේ සක්මනෝ පරියන්කේ කොහොම කරලා උට වැඩි ටිකක් තව සතියේ ඉන්න පුළුවන් ගතිය මූල කර්මස්ථානේ ඉන්න පුළුවන් ගතිය වැඩෙන ගතියකට උදව් කරන්න පුළුවන් නම් බලාපොරොත්තු වෙන්න බැරි ගැම්මක් ගන්නවා ඉස්සරහට. ඔය තියෙන එකම දිගටම කරගෙන යන එක තමයි විස්තර කිරීමක් අවශ්‍ය වෙන්නේ. දිගට දහිතෙන් කරගෙන යන එක තමයි දෙන්න පුළුවන් උපදේශය. ගත්තර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පුරුදු පුහුණු කරන විට සිත කායටම යොමු වී ඇති බවද පාදවල එසවීම, තැබීම පිළිබඳවද සිත යොමු තිබේ. සක්මන් භාවනාව විනාඩි 45ක් පමණ කරන විට මෙනෙහි නොකිරීමකින් තොරව පාදවල ක්‍රියාකාරීත්වය මනාව සිදුවේ. ගමන් කරන හැම විටම මෙනෙහි නොකිරීමකින් තොරව ඒ ක්‍රියාවට සිත යොමු වේ. සක්මන තුරදී පාවෙන සැහැල්ලු බවක් දැනේ. මේ පහදා දෙන්න. සමහර වෙලාවට ඇත්තටම අර එකම භාවනා මධ්‍යස්ථානයේ එකම ධක්මම් මළුවේ නිතිපතා කරනකොට ඒ හුරු ගතිය නිසා ඒකට තියෙන මේ ඇඳුනුම්කම් වැඩි වෙන්න නිසා ඉබේම වගේ සිද්ධ වෙනවා. නමුත් අපි වෙන භාවනා මධ්‍යස්ථාන කියලා වෙනසක් මනට කියලා වෙන සෙනඟක් මත කරනකොට ආයසරයක් හිත කෝල වෙන්න ඉඩ තියෙනවා. හිත කෝඩු ගති පාන්න ඉඩ තියෙනවා. ඒ නිසා අනායාසයෙන් සක්මන වෙනව නම් කමක් නැහැ. හැබැයි ආය ආයාස කර කරන්න වුණොත් ආය හිත කෝල වුණොත් මෙනෙහි කරමින් ඒක කරන ක්‍රමය අමතක කරන්න නරකයි. අතවාසියට ඉබේම යනවන යන්න දෙන්නේ. හැබැයි හැමදාම ඕක හම්බ වෙයි කියලා හිතන්න එපා. ආයෙ ගැස්සුනොත් වම වශයෙන් දකුණු වශයෙන් මෙනෙහි කරමින් යන්න පුළුවන් ක්‍රමේ අමතක කරවි නැත්තම් මේ ක්‍රමේ හොඳයි. හැබැයි මේ ක්‍රමේ හැම තැනදීම හැමදාම කරන්න පුළුවන් වෙයි කියලා අදි탁සේරුවකට ගියොත් බලාපොරොත්තු සුන් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ වගේ වැඩමුළුවකට සම්බන්ධ වුණා මේ වගේ ප්‍රතිඵල තියෙනවා. නමුත් ස්ථානේ මාරු වෙච්ච ගමන් ඕක කැඩෙන්න ඉඩ තියෙනවා කැඩුනොත් ඒක පස්සට යමක් නෙවෙයි ඒ මුල පියවර ආදුනිකෙක් වශයෙන් වම දකුණ කියලා මෙනෙහි කරන්න පුළුවන් මූල ක්‍රමය ක්‍රම වේදය අමතක කරන්න එපා මේ වෙලාවේදී ඒ ක්‍රම වේදය කරන්න කියලා මේ ස්වභාවික ගලනේ වාදා කරගන්නත් එපා මෙන්න මේ දෙක යෝගාවචරයේ අවස්ථානුකූලව කිරීමට දක්ෂ වුණොත් ඒ යෝගාවචරයට අරමුණු මාරුණත් භාවනා මධ්‍යස්ථාන මාරුණත් ගුරුවරයා මාරුණත් සතිය කඩා ගන්න නැතුව යන්න සූර වෙන්න පුළුවන්. අවසරයි ගෞතම ස්වාමීන් වහන්සේ ආනාපාන සති කර්මස්ථානයේ වඩන විට සති නිමිත්ත කර්මස්ථානයේම හොඳින් පිටයි. හුස්ම වල පෞද්ගලික ලක්ෂණය මුලින් දැනී ටික වේලාවකින් එය පොදු ලක්ෂණ බවට පත්වේ. ගොරෝසු දිග කෙටි සීතල උණුසුම් ගති නැති වී හුස්ම ඊට අසියුම් බවට පත්වේ. හරියට හුස්ම නූලක් මෙන් දැනේ. මේ මොහොතේ හුස්මවල ස්වභාවයට බිනිවිදී යන අයුරු වැටහි. ටික වේලාවකින් හුස්ම පාවා නොදැනෙන මට්ටමකටපත් වේ. කිසිදු නිමිත්තක් නොදැනේ. සිතද කයින් වෙන් වී අවට ලෝකයෙන්ද වෙන් වූ ආකාරයක්ද දැනේ. හිස් අවකාශයක සිටින බවක් දැනේ. විනාඩි 15ක් 20ක් වැනි වේලාවකින් කය ගැන දැනීම ඒමට පෙර ගැස්සීමක් ඇතිවේ. මේ විටින් විට සිදුවේ. භාවනාව අවසන් වන විට කයට අප්‍රාණික ගතියක් ඇතිවේ. ඒ ටික වේලාවකින් හාන්සි වී හිතීමෙන් නැති වේ. මේ ඇතිවන ලක්ෂණයන් ගැන කරුණාවෙන් පාදා දෙන්න. තිරුවන් සරණයි. මේවත් එච්චර එච්චර කල් අල්ලන දේවල් නෙවෙයි. භාවනාවත් එක්ක මුලින් මුලින් ඒ දැනෙන ලකුණු එකක්වත් ස්ථිරයි කියලා හෝ ඕක හීන පලාපල බල බල හෝ පේන බල බල ඉන්න දෙයක් නෑ මේ දකින්න දේවලුත් ආනපාන සාපේක්ෂව හෝ ආනපාන කරනකොට හිතේ ඇතිවන ආකල්ප හෝ ඒකාකාරී ගතියක් නෑ අන්න ඒකට වෙනස් වෙන්න ඉඩ තියලා වෙනස් වීමට විවෘත වෙලා විවෘත මනසකින් භාවනා කරනවා නම් මෙතනදී නිදර්ශන හෝ අර්ථකතන හෝ ඇයි මෙහෙම වෙන්නේ කියන එක අවශ්‍ය කරන්නේ මොකද Tamanට තේරෙනවා පෙරලෙනවා මේක ආනාපානෙත් පෙරලෙනවා ආනාපානෙ පෙරලීම නිසා ආකල්පවල වෙනසකුත් ඇති වෙනවා මේ එකක්වත් උත්තර දෙන්න වෙලා එනකොට එයා ගිහිල්ලා ඉවරයි ඒ වගේ විවෘත මනසකින් යන්න නම් කාය ජීවිත নিরপেক্ষ වෙන්න ඕනේ කය පිළිබඳ හෝ ජීවිතය පිළිබඳ අපේක්ෂා තියෙන එකනට පොඩ්ඩ වෙනස් වෙච්ච ගමන් කේන්ති යනවා නුරුස්නා ගති පහළ වෙනවා ඇයි මෙහෙම වෙන්නේ කියලා ප්‍රශ්න කරනවා ඒ නිසා තාම මේ ඉපදුනා ඉපදිලා තියෙන මේ ඉන්ද්‍රිය ධර්ම ටික වඩා ගන්න කාය ජීවිත নিরপেক্ষ භාවය පරියන්කේ මුලදිම අදිෂ්ඨාන කරන්න අනිත්‍ය ලක්ෂණයට නැත්නම් අනිත්‍ය සංඥාවට ඉඩ දීලා යන්න එතකොට උත්තර ඉල්ලන්නේ කාගෙන්වත් මේක මට දරාගෙන ඉදිරියට යන්න පුළුවන්ද කියලා බලන්න යන්න යන්න හිතේ ප්‍රතිශක්තිය වැඩිවීමක් එන්නතක් ලැබුණා වගේ ශක්තියක් එන්න පටන් ගන්නවා. බාහිරේ උත්තර හොයනවායි කියලා කියන්නේ මේ ගමනට බාධා කරලා සැකමසු ගතියක් ඇති සැකමසු වෙන්නෙම කාය ජීවිත අපේක්ෂාව වැඩි නිසා. ඒක පාවා දීලා ඒක පුදලා කරගෙන ගියොත් මේට වැඩිය අභීතව ඉදිරියට යන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනාව කරන විට පහළට හෙළන විට උණුසුම්වත් ඉහළට ගන්නා විට සිසිල්වත් දැනේ. මෙසේ හුස්ම වාර 5ක් 6ක් පමණ සිතට දැනේ. පසුව කය නොදැනී යනවා. හිතත් නොදැනී යනවා. නිින්ද යාමක්ද නොවේ. පින්වත් ස්වාමින් වහන්සේ මේ කුමක්ද කියා පහදා දෙන්න. ඒකට විස්තර ඕන කරලා තියෙන මේ தත්තර බයක් හෝ මේ தත්තර පිළිබඳ අනිශ්චිත භාවයක් හෝ සැකයක් තියෙනවා. ඒ නිසා බලන්න මේ දැනි දැනි තිබුණු අරමුණ නොදැනී යනකොට තමයි සැකයක්ද බයක්ද අනිශ්චිත භාවයක්ද ඒකාකාරී ගතියක්ද මොකක්ද දැනෙන්නේ. එහෙම දැනෙන්නේ නැතුව අනවශ්‍ය විදියට මේක ඇයි කියලා අහන්න යන්න එපා. මේ ඇති වෙච්ච தত্ত্বය කටුකොහලක් අස්සේ ඉඳලා එලි මහනකට ගියා වගේ දැනෙනවනම් ආයේ කටුකොහල විස්තර හොයන්න යන්න එපා. ආතතිගත තත්වයක අසහනයක ඉඳලා අසහනේ නැත්තනකට ගියා නම් විස්තර අහන්න එපා. දැන් මේ දැන් තියෙන එක අසහනයක් තියෙන දැන්පත් වෙච්ච තත්වයේ අසහනයක් නම් විතරයි ප්‍රශ්න කරන්න ඕන. නමුත් මේ ලියවිල්ල නෑ වාර්තාවේ නෑ මේ විදිහට අරමුණ ගෙවි යෑම Tamanට දැනෙන්නේ හොඳ දෙයක් විදිහටද නරක දෙයක් විදිහටද කියලා. එතනයි කමඨාන සුද්ධ කරන්න අවශ්‍ය කරන ප්‍රධානම අරමුණ ප්‍රධානම ලක්ෂණේ තියෙන නිසා මම කැමැතියි මේ eh, ලියපු එක්කනාගෙන් අහන්න මේ විදිහට අරමුණේ තැම්පත් වීම, කයේ තැම්පත් වීම වෙනකොට තමන්ගේ හිත දකින්නේ ඒක සාන්තිකර තත්වයක් විදිහට නැත්නම් අනිෂ්ඨිර බය එළවෙන චකිත සුළු තත්වයක්ද කියන එක සභාගත කරනවා නම් මම හිතනවා සාකච්ඡාවට ධෛර්යයක් වෙයි කියලා. කැමැතිද ඒ තොරතුරු දෙන්න මේ ප්‍රශ්න අහපු එක නම්? එමෙ නැත්තම් ධෛර්ය වෙලා ඉදිරියට කරගෙන යන්න කියන එකයි කියන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ දකුණු නාස්පුඩුවේ යටිපැත්තේ හුස්ම ස්පර්ශ වන තැන සිත තියාන ආශ්වාස ප්‍රශ්වාස බැලුවා. සිත හුස්මට ඒකාග්‍ර වුණා. මුලැමැදග වශයෙන් බලද්දී ආශ්වාස ප්‍රශ්වාස වෙනම හඳුනා ගන්න බැරිව එක එකඟ සිතක් ඇති වුණා. ඒට ඇතීම නැතිවීම බැලුවා. ඇතිවීම නැතිවීම ක්‍රමයෙන් වැඩි වී ශාන්ත මෙන්ම පටන් ශාන්ත වෙන්න පටන් ගත්තා. සිත සතිමත් වී සමාධි වුණා. මේ අවස්ථාවේ ප්‍රීතිය ප්‍රසද්දිය බහුලයි. සියලු නිමිති නැතිව ගියා. අනිමිත්තක සිත පැවතුණා. ක්‍රමෙන් සමාධිසිත නිසා කය තදවන්න පටන් ගත්තා. සංස්කාර උදු අතර ගලන බවක් පේනවා. ආලෝකයකින් මා වට කරගෙන ක්‍රමෙන් සමාධිසිත බැස්සුවා. මා හරිද ස්වාමීනි. මේකදී අර මුලැමැදාක පේන්නේ නමුත් මම ඇතිවීම නැතිවීමට හිත දැම්මයි කිව්වහම එලහරකයි මීහරකයි වගේ. මුලැමැදාක කියන්නේ ඇතිවීම නැතිවීම තමයි. මුළුමැදඟ නොපෙනී මම ඇතිවිය නැතිවුන හිත දැම්මයි කියනොට මේ ප්‍රායෝගික ඥාන භාවනා ඥාන ඉක්මවලා මේ චින්තාමය ඥානයක් පටවන්න ගිහිල්ලා. ඒතර මේ සංස්කාර උඩට යනවා මම සමාධිත පල්ලෙහාට බස්සනවා කියනකොට ආයෙත් සංස්කාරයක්. ආයෙත් කරපු දෙයක් එහෙම නැත්තම් චින්තාමය ඥානයක්. ඒ නිසා භාවනාදී සිදුවෙන දේ මිසක්කා Taman ඒකට අත ගන්නට ගියොත් පෑදීදී බොරදියක් බාටපත් වෙනවා. අනාකූල ප්‍රවාහයේ ආකූල වෙනවා. මේකේ තියෙනවා ආකූලතා දෙක තුනක් වගේ. ඒ නිසා මේ භාවනා යනවනම් ඒ යන්නේකේ තියෙන தত্ত্বය ඇතියට විස්තර කරනවා මිසක මට මුලැමැදාක බලන්න බෑ. හැබැයි ඇතිවීම නැතිවීම බලන්න පුළුවන් කියනවනම් එතන හොඳටම තේරෙනවා භාෂා වරද්දාගෙන මේ වචන වල තියෙන අර්ථය වරද්දාගෙන. මේ සංස්කාර උඩට උඩට යනවා කියනවනම් ඒත් මොකද්දෝ පටලයි. එහෙම සංස්කාර කියලා කියන්නේ රූප ධර්මයක් නෙවෙයි මේ උඩ පහළ යන. ඒක වැටහෙන විදිහ හිතාගත් එකක් ඔය වැටහිලා තියෙන කියලා මට හිතෙනවා මේ ඇහෙනකොට. ඊට පස්සේ සමාධිය මම බැස්සුවයි කියනකොටත් ඒත් අයියා වෙන්න ගිහිල්ලා ඒක නැත්නම් අක්කා වෙන්න ගිහිල්ලා. මේ සමාධිය බහිනවා දැක්ක කියවන එක වෙනම කතාවක්. මේ මම බැස්සුවයි කියනකොට ජම්බාර බස්සනවා වගේ වෙන්න බෑනේ. ඒක නෙවෙයිනේ සමාධිය කියන්නේ. ආන් ඒ වගේ තියෙනවා මේ මේ කඩාගෙන පයින් ගතියක්. මේ ටිකත් පුළුවන් තරම් අඩු කරලා නිසිරින්ද භාවනාවට යන්න අරින්න එතකොට ප්‍රකාශයෙන්ම තේරෙනවා සමහරට මේ වෙච්ච දේ ප්‍රකාශ කරන්න කියලා පැටලිලා දන්නෙත් නැහැ. එහෙම නැත්නම් වෙච්ච දේම මේකද කියන දන්නෙත් නැහැ. කොයි දේ වුණත් යෝගාවචරය වග කියන්න ඕන යෝගාවචරය දෙන වார்த்தාවට මම කතා කරන්නේ වார்த்தාවට අනුවයි මේකේ තියෙනවා පොවන්න හදපු ගතියක්. රිංගවන්න හදන ගතිය කන්නේ ටික ඉතාම ධර්ම ගෞරවය යුක්තව කරන දේ පැත්තක දාලා තියෙන දේ ඇති හැටියට වාර්තා කරනවා නම් තව හොඳ හොඳ දේවල් බලා ගන්න පුළුවන් වෙයි කියලා මම සාතික කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාසය දෙස බලා සිටීමේදී හුස්ම රැල්ල නාසිකාග්‍රයේ ඊතා සියුම්ව ස්පර්ශ වෙයි. සමහර අවස්ථාවල ඊට වඩා ටිකක් ගොරෝසු අන්දමින් ස්පර්ශ වෙයි. මේ වායෝ ධාතුව වශයෙන් හැඟෙයි. මෙසේ ආශ්වාස ප්‍රශ්වාසය දෙස බලමින් පය භාගයක් විතර යන විට ඔලවට හැපෙන තැන්වලින් වේදනාව ඇති වෙයි. සමහර අවස්ථාවල වේදනාව වැඩි. සමහර අවස්ථාවල අඩු බවක්ද දැනේ. ඒ දරා ගනිමින් ආශ්වාස ප්‍රශ්වාසයේ දෙස බලා සිටිමි. මෙහිදී කය පොළව සමග ස්පර්ශ වීම නිසා තද බවක් දැඩි වේ. දැඩි බවක්, රළු බවක් දැනේ. මේ පටවි ධාතුව වශයෙන් හැඟේ. වේදනාව විඳ දරාගෙන හුස්ම රැල්ල දෙස බලා සිටීමේදී ශරීරයේ උණුසුම් වී දහදියද දැම්මේය. මේ තේජෝ වායුව වශයෙන් හැඟේ. සමාන තේජෝ ධාතුව වශයෙන් හැඟේ. මේ කාලය තුල කටේ කෙල එක්වරක් හෝ දෙවරක් ගිලෙයි. මේ ආපෝ ධාතුව වශයෙන් හැඟේ. මෙම හැඟීම නිවැරදිදයි පහදා දෙන මෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. කොයිටි මේක නැවත මේක දැන් මේකෙන් හානියක් වෙලා නැහැ මේක මොනම දෙයකටවත් කලබලයක් කරලා නැත්නම් මේක තව දක්ෂ වාරයක් එන්න අරින්න මේ උණුසුම් ගතිය මේ වැగిරෙන ගතිය මේ මේ මේ කම්පන චංචල ගති නැවත නැවතත් කිරීමෙන් තමයි පිට කෙනෙක් සාකි වෙනවට වැඩිය තමන්ගෙම අනුපස්සනාව හරහා නැවත නැවත බැලීම හරහා විපස්සනාව හරහා මේක සාහතික වෙන්න දෙන එක තමයි ප්‍රත්‍යක්ෂණය කරනවා කියලා කියන්නේ ඌරගා බලනවා කියලා කියන්නේ. ඒ නිසා කියන්න පුළුවන් පාර හරි කියලා. හැබැයි කියන්න පුළුවන් පැහැදිලිවම අත්දැකීම්මදි කියලා. ඒ නිසා මේ පාර දිගීම මේ අත්දැකීම් නැවත නැවත ලැබීමට කුමක් කළ යුතුද? මොන අනුග්‍රහයක් කළ යුතුද? මොන සප්පාය කරුණු සලසා දීමක් කළ යුතුද? අන්න ඒක තමන්ගේ ඥාණයෙන් සලකලා දියුණු කරන්න. දියුණු කරනකොට ওই කියන අනුන්ගෙන් සාක්ෂි ඉල්ලන ගතිය අඩු වෙලා Tamanට මේක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ගතියටපත් වෙනවා. ඒක ධර්මයේ ස්වභාවයක්. ඉතින් ඒ සඳහා ධෛර්යයෙන් කටයුතු කරන්න කියලා කියන්න පුළුවන්. ලිඛිත ප්‍රශ්න අවසාන ප්‍රශ්නය අවසරයි ගරු ස්වාමින් වහන්සේ මාස 8ක පමණ කාලයක් පුරාවටම මා සක්මන පුරුදු කළෙමි. වම දකුණ ඔසවනවා, තබනවා, ඔසවනවා, යවනවා, තබනවා යනුවෙන් පැයක පමණ කාලයක් එම ක්‍රියාව සිදු කළෙමි. එෙහිදී මාගේ සිත පිට යාමක් සිදු නොවේ. වරන් ඇතුළේ මාස 3ක් 4ක් පමණ කාලයක් වනතුරු මෙම ක්‍රියාවට හුරු වෙනතුරු සිත වෙනත් අරමුණු කරා දිය ගියේ. නමුත් සමහර දවසට මාගේ සිත බලෙන්ම වාගේ මොනවා හෝ අරමුණක් සෙවීමට බල කරන බව මාහට වැටහි. එම අවස්ථාවේදී මා කරන්නා වූ ක්‍රියාවටම සිත යොදවා නැවත වම දකුණ යනුවෙන් මෙනෙහි කරමි. බොහෝ අවස්ථාවල අඩියේ තියෙන සෑම වාරයක් පාසා වරාණ සක්මන නොකලත් ඉබේම වාගේ වම දකුණ යනුවෙන්ද සිතට දැනේ. මා දිනකට වැඩිම ප්‍රමාණයක් සක්මනේ නිරත වන්නේ. එෙහිදී මාහට සිදු කිසිදු අපහසුතාවක් නොවුනද පරයන්කයට ගිය විට කොන්දේ වේදනාව ඇතිවේ. ටික වේලාවකින් ඉරියව් වෙනස් කිරීමටම සිටේ. නමුත් ආශ්වාස ප්‍රශ්වාසයේ දිග කොට බවත් නාසයේ වම් කෙළවරක ඒ ගැටීම සිදුර බවත් මා අත්දැක ඇත්තෙමි. වේදනාව වේදනාව වශයෙන් මෙනෙහි නොකරම නැවත හුස්ම ගන්නවා පිට කරනවා යනුවෙන් කරමි. ඒ ක්‍රමය නිවැරදිද? මා පරයන්ක භාවනාවට වඩා සක්මන් භාවනාවට වැඩි කැමැත්තක් දක්වමිනි. සක්මනේදී පරයන්කට වඩා සිත එක අරමුණක තබා ගැනීමට හැකියාවක් ඇති නිසා සක්මන වැඩිපුර කාලයක් යොදවා කිරීම සුදුසුද? ඉදිරියට කුමක් කළද කරුණා දයාවෙන් පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුව. මගේ ස්වභාවය තමයි සක්මනට කොහොමඩක්වත් ප්‍රමුඛ දාවේ දීලා කතා කරන එක. නමුත් ඒ නිසා පරියන්කයට හානි කරගන්න එපා. පුළුවන් තරම් බලන්න මේ සක්මණේ තියෙන සුවිශේෂී ගතිය කොච්චර හිත කැළඹිලා තිබ්බත් ලෙඩ වෙලා තිබුණත් ඇඟ කඩෙත්තු ගතිය තිබුණත් වේදනාව තිබුණත් සක්මණ එකම උත්තරයක් වෙනවා. නිසා ඒක සක්මණෙන් හොඳට හිත හදාගෙන ඒ කියන්නේ වෝම් අප් කරගෙන ක්‍රීඩා කරන කෙනා පිටින් වටේ රවුන්ඩ් දෙක තුනක් දුවලා හිත කර්මන්නේ කරගන්නවා කය කර්මන්නේ කරගන්නවා ඒකට කියන්නේ වෝමින් අප් කියලා. ඉතින් ඒ වෝමින් අප් එක තමයි සක්මණින් කරන්නේ. ඉතින් වෝම් අප් විතරක් කරලා ඉවෙන්ට් එක කෙරුවේ නැත්නම් ඒ තරඟයක් නැහැ. ඒ නිසා ඊට පස්සේ හොඳට ඇඟ හැදිලා කර්මණේ වුණාට පස්සේ පරියන්කට යන්න ඕන. අර සක්මණින් ඇති කරගත්ත ඒ ක්‍රියාශක්තිය වීරිය වීරත්වය පරියන්ක සක්මණ දාන්න. ඒතර සක්මණිත් වෙනදාට වැඩි සුවදකමක් අරමුණට අල්ලා හිටින ගතියක් ඉන්න ඉරියව බලන්න පුළුවන් ගතියක් තියෙනවා නම් තමයි සක්මන පරියන්කයට උදව් කෙරුවා වෙන්නේ. ඊට පස්සේ පරියන්කේ නැගිටිනකොට අර පරියන්කේ නැගිටිනකොට තිබුණු සතිය කඩා ගන්න නැතුව පුළුවන් තරම් සක්මණට ගිහලා එහෙමම එකිනෙක එකිනෙකට අත්‍යනත් වෙන විදියට අන්‍යෝන්‍ය වශයෙන් උපකාර කරන විදියට යන්න මේ ක්‍රියා ජීවි ක්‍රියාශෛලී ජීවිතයක් ගත කරන විශේෂයෙන්ම තරුණ වයසවල ඉන්න අය විපස්සනාවට ඒක නම් මගේ පුද්ගලික මතයක් විපස්සනාට නඹුරු කෙනා හුඟක් වෙලාවට සක්මණට ප්‍රිය කරනවා. නමුත් මේ සමාධියේ තමයි අපට ditta dhamma sukha විහරණේ ලැබෙන්නේ නැත්නම් සුඛ විහරණේ ලැබෙන්නේ ඒ නිසා ඒ ක්‍රියාශක්තියයි මේ සුඛ විහරණයයි නැත්නම් වීරියයි සමාධිය දෙක ගැළපෙන තාලයක තමයි වඩා හොඳ එක. ඉතින් මෙහෙම යනකොට ඇත්තට මේක ධර්මයෙන්ම හදලා දෙනවා ඒක නම් මට සාතික් කළා කියන්න පුළුවන්. ඒ නිසා අතිරේක වශයෙන් එකට හිතියෝ දන්න එපා. දෙක ගැන දෙකේ සමතුලිත භාවයේ සම්බර භාවයේ උපේක්ෂාව ගැන හිතලා අනුග්‍රහ කරන්න කියන එක තමයි ආරක්ෂා සහිතව කියන්න පුළුවන්. ඔව් අද ඊයේ පෙරද වගේ නේ ගොඩක් ලිඛිත ප්‍රශ්න කල්ැතුවම સમાપ્ત වුණා. තා තියෙන පැය භාගයක විතර කාලයක් කාට හරි සභාවට ඉදිරිපත් කරන්න දෙන ප්‍රශ්න තියෙනවා නම් මම ඉතින් සාදරයෙන් ඉල්ලා සිටිනවා. මම අර හිතෝ ප්‍රශ්න වලට හරස් ප්‍රශ්න වලට උත්තර දෙන්න කැමති නම් හෝ නැත්නම් වෙන ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් මේ කාලේ වටිනාකම ප්‍රයෝජන ගන්නයි කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ පරියංක භාවනාවේදී දැන් සිත අරමුණට අරගෙන කරනකොට සිතේ අරමුණේම ඉන්නවා. මොකක්ද අරමුණ? පිම්බීම හැකිලිම. අයිය කියන්නේ නැති අරමුණ කියන්නේ මොකටද? ආයෙත් කියමු මුලින්ද? අර පිම්බීම හැකිලිම අරමුණේ ඉන්නකොට ඒ ටික වේලාවකින් ඒක සමහර වෙලාවට වේගයෙන්ම හෘද වස්තුව දක්වාම ගමන් කරනවා කියලා එතකොට හෘද වස්තුව හරියෙන් අධික ලෙස සත්‍යයක් දැනෙනවා. වෙලාවට හිත වික්ෂිප්ත වෙනවා. එකක් වෙලා ඒ ඒ ගතිය කරගෙන යන භාවනාවට බාධා කරනවා. ඒ වගේ ස්වરૂපයක් දැනෙනවා. එතකොට කය කය තියෙන ස්වરૂපේ නෙමෙයි කය ඉස්සරහට ගොඩාක් නැවිලා නිඳී නෙවෙයි. කය හැමම ඉදිරියට නෙරපිලා වගේ දැනෙනවා. ඒ දැනීමක් පමණද නැත්නම් ඇත්තටම කය ඒ විදිහට මේ තියෙනවා. එහෙම කය ඇවිල්ලා තියෙනවා මේ ඉස්සරහට. පේන කෙනෙකුට හිත නැති නිඳ ගිහිල්ලා කියලා නමුත් කය හොඳටම ඒක මට දැනෙන නිසා මම බලනවා චුට්ටක්. එතකොට කය ආයි කෙලින් කරනවා. ඒක සුදුසු නැද්ද? එතකොට හැබැයි අර අරමුණ වෙනස් වෙනවා. වෙනවා. අරමුණ වෙනස් වෙනවනේ දැන් කය ආයි මම කෙලින් කරන්නේ. ඔය ඒක නිසා එතන ඒක තමයි කට උතර වෙන්න ඕනේ. Tamanට මේ අපි හිතානේ ඉන්නවා උජුං කායන් කියලා කියන්නේ මේකයි කියලා. එහෙම පටන් අර ගන්න. පටන් ගන්න ඉන්නකොට භාවනාව හරියනකොට ඇඟ එයාට සුදුසු විදිහකට නැමෙනවා. ඒක දැක්ක ගමන් අපිට ලැජ්ජා හිතිලා ආය අපි ඒක කෙලින් කරනවා. කෙලින් කරනකොට හැල හැප්පෙනවා. ඉතින් ඒකට ප්‍රශ්නයක් එනවා මම නැත්නම් මේ භාවනා කරන්න මේ தත්විදී කළ යුතු අනුග්‍රහය මොකද්ද? එහෙම නැත්නම් මේ කළ යුතු සත්ක්‍රියාව මොකද්ද කියලා. ඉතින් ඒකට බලන්න ඕනේ දැන් භාවනාව මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලිම යද්දී මේ කය නැමෙනවා කියන එක මම හිතලා කරන එක නෙවෙයිනේ. චේතනා විරහිතව කරනවා. එතකොට මේ නැමිලා තියෙන බව දැනගෙන ඒකට ප්‍රතික්‍රියා කරන්න නැතුව දිහිත් කරදර ගන්න නැතුව එහෙමම ඉඳගෙන ඒ නැමිලා විකෘති ඉරියව්වක ඉන්නේ. නමුත් මට පිම්බීම හැකිලිම බලන්න පුළුවන්ද කියලා. පිම්බීම හැකිලිම මට තාම පේනවද මේ ඇද වෙච්ච ඉරියව්වේ විකෘති ඉරියව්වේ පිම්බීම හැකිලිම පේනවද කියලා දකිනවනම් දැකලා ප්‍රතික්‍රියා නොකර ඉන්නකොටම ඉබේම කය නැගිටිනවා. එතකොට තද වෙලාවේ දැනෙනවා. ඒ කියන්නේ නැමිලා තියෙනකොට. එහෙම උදරේ ප්‍රදේශෙ තද වෙලා. ඒකෙන්නේ අපි දැනගන්නේ දැන් පිටපොට ගිය බව. බෙල්ල රිකොරිදනවා, කොකොන්ද රිදෙනවා. ඉතින් ඒ කියන්නේ කයම Tamanට ඕනේ කරදර ඉරියව්වකට ගිහිල්ලා. අපි කියලා නෙවෙයි යන්නේ, Taman කියලා නෙවෙයිනේ. ඉතින් ඒකකොට වැටෙනවා. වැටෙනකොට බලන්න ඕනේ මෙතෙන්දි මම යෙදිලා මේක ඍජු කරන්න යන්නේ නැතුව මෙහෙමම ඉඳගෙන මේ වේදනාවක් දැනෙනවා පිම්බීම හැකිලිමක් දැනෙනවා මේ දෙකම එක සැරේ කරාට කමක් නැහැ වේදනාවයි පිම්බීම හැකිලිම දෙකම තදින් දැනෙනවානේ වේදනාව අපි ඉල්ලපු එක නෙවෙයි. බිම්බිම ඇකිනම අපි ඉල්ලපු එක නෙවෙයි. අපේ ගනුදෙනු දෙන බිම්බිම ඇකිලමත්. වේදනාව ඇවිල්ලා තියෙන මේ ඇඟ එයා කරගන්න කියලා අමාරු වැටිලා. මම මේක හදන්න නැතුව ඒක එහෙමම තියේදී වේදනාවක් නැතිකොට බිම්බිම ඇකිලිම කොහොමද වේදනාවක් ඇතිකොට බිම්බිම ඇකිලිම කියලා බලපුවාම ඒ බැලීම තුලින් සිදුවෙන වීර්යයෙන් ඇඟ නැගිටිනවා. වේදනාව තදින් දැනෙනවනේ. මරිච්චාවයි. මැරිච්චාවයි දැන් ඇඟට දුන්නට පස්සේ පැසියෙන් හිටපන් කියලා ඌ ගිහිල්ලා බෙල්ල දානවා නම් උගුලකට මම නොකරන. ඌ කියම්බට ඕන්න මැරිච්චා. ඒක මෙනේ කරන්න එපා. නෑ මම මැරෙන්න බයයි. මෑණි කෙනෙක් උනාට පස්සේ මොන මරන්නට බයද? එහෙම වෙනාත් මැරුණට හොඳයි කියලා. ආනේ මාත්‍යමති අපි කවදාකවත් කුණු වෙන්න දෙන්න වල්ලනවා වල්ලනවාමයි. මේක අපිට අනික් භාවනා කරගෙන යන්න තියෙන්නේ බෑ. ඒ නිසා අඩි 3ක්වත් යට කරනවා. අය බය වෙන්න එපා. අපි මේ ඉල්ලලා තියෙන්නේ ආදාහනාගාරයක් Nissan වයිට කියලා. ඒකට අපේ දායකයෝ එහෙ ඇවිල්ලා බලයි මෑ නැති භාවනා කරන්නේ නැහැ කියලා. ඒ දායකයෝ අපේ දායකයෝ ඔක්කොම ගෞතම බුද්ධ සාසනේ දායකයෝ බය වෙන්න එපා රුපියල් 27000 යන්නේ සම්පූර්ණ මරණයට. අපි දෙක තුනක් කරලා තියෙන ඉතාලම අඩුවෙන් චිතකේ හදලා දෙනවා ඉතාලම අඩුවෙන් පෙට්ටිය දෙනවා ඉතාලම අඩු පාරක ගෙනියන. එහෙම නැති මන් දාන සුගතියට යන්නේ. ඈ මන් දාන සුගතියට යන්නේ ඉතින් මෙහෙම තැනකදී මරුණා. මම ඇහුන්නේ නැහැ. මෙහෙම තැනකදී මරුණා ඉතින් සුගතියට යයි මම. ඒක නම් මන් දන්නේ නැහැ අපි මෙතෙන්ද ගෙනියන්නම්. මේ පල්ලෙය චිත්තකෙට ගෙනියන බව වග බලා ගන්න. ඒ වුණාට ඒ නිසා ඉඳ ගන්නකොට ඉඳ ගන්න කාය ජීවිත নিরপেক্ষව ඇඟට කියන්න මෙන්න ඔබට ඉඩ දීලා තියෙනවා. අඩි 4 4 ඉඩක් දීලා තියෙනවා. පහසුවෙන් හිටපන්. ඉතින් එයා යනවනම් ඇද වෙන්න ඒක අපි වග කියන්න ගිය ගමන් අපි වැඩ පිළිවෙලට ඇඟිලි ගහපු ගමන් ඇඟත් අපිට විරුද්ධ වෙනවා හිතත් අපිට විරුද්ධ වෙනවා. හොඳට බලන්න මේ විකෘති මනසේ විකෘති කයේ වේදනාව මැද මට පිම්බීම හැකිලිම ස්වභාවයෙන් පේනවාද? පේනවා නම් අවශ්‍ය නම් ඉරියව සකස් කරන්න ළඟ ළඟ පිම්බීම හැකිලිම මෙනෙහි කරන්න. ඒකට වීරිය එනකොට අර ඇකිලිච්ච බැලුමකට හුලං ගහනකොට නැගිටලා ඉන්නා වගේ මේ ඇද වෙච්ච එක මෙනෙහි කරන්න එපා. ශරීරයේ වෙච්ච එක මෙනෙහි කරන්න බෑ. ඒක අපි එයා ඉල්ලලගත් එකක්. මෛත්‍රී කරන තියෙන පිම්බීම හැකිලිමත් එක්කනේ. පිම්බීලා හැකීම ළඟ ළඟ මෙනෙහි කරනකොට මේ සමාධි වීරිය දෙක සමබර වෙනකොට කය මැදට යනවා. වීර්ය වැඩි වුණොත් ඉද්ද ගැහුවාගේ හිතනවා. සමාධිය වැඩි වුණොත් නැමෙනවා. දෙක සමබර කිරීමෙන් තමයි තදුපග විරිය වාහනතා කියලා මේ වෙලාවේදී යෝගාවචරය කළ යුතු ධෛර්යයක් තමයි ගැළපෙන වීර්ය තියාගන්න. කොනට වැඩි කලබල කෙලුවොත් එමෙ ඉද්ද ගැහුවාගේ හිතන ඒතර සමාධිය කඩලා යනවා. සමාධිය වැඩි වුණොත් වීර්යයට බාධා කරනවා. මේ දෙකේ ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා කියලත් මේකට කියනවා. ඒ වගේම තදුපක විරිය වාහනතයිට ගැළපෙන වීරියක් දෙනවා කියන එක ඔතෙන්ද ගිහිල්ලා මිසක් යන්න ඉස්සලා කෙනෙකුට පොත් බලලා කරන්නත් බෑ. ගියාට පස්සේ මේකට සූදානම් වෙලා නැතුව කරන්නත් බෑ. මේක භාවනා පටන් ගන්න කෙනෙකුගේ ප්‍රශ්නයක් නෙවෙයි. ටිකක් දුරට භාවනා කරගෙන යනකොට ප්‍රශ්නයි. ඒ නිසා ඒකට පරිශන කරලා බලන්න මෙනෙහි කරනවා නම් මෙනෙහි කරන්න පුළුවන් තරම් අර පිම්බීම හැකිරීම. සතියට කෙලෙයි කරන්න දඟලන්න වෙනවනම් ඒක වෙච්ච දෙයක් ඇතර. ලැජ්ජාවට හරි බය මේ සබකෝලියට හරි වෙච්ච දෙයක්. පුළුවන් තරම් ඒක භාවනාවටම වෙnderලා මූල කර්මත්තානේ මෙනෙහි කරන එකයි තියෙන්නේ. හැබැයි ශරීරේ කෙලින් කෙරුවයි කියලා අකුසලයක් සිද්ධ වෙනවා, පාපයක් සිද්ධ වෙනවා. එහෙම එකක් නැහැ. හැබැයි අරමුණ කැඩෙනවා. කඩා ගන්න නැතුව ගෙනියන එක තමයි දක්ෂකම වෙන්න ඕනේ මෙතන. ආසරයි ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් මම මෙතෙක් කල් භාවනා කරද්දී වේදනාව ඔස්සේ තමයි මගේ භාවනාව ඉදිරියට ගියේ. දැන් ඉවර මම භාවනා කරද්දී ඊයේ හවස මට තදට මම ඇලවිලා ටිකක් සෙහෙන් ඉන්නකොට තදට මගේ ඔළුව කැක්කුණ කොයි බඩ දඟලන්න වෙලාවෙ ගෑස්ට්‍රයිටිස් වැඩි වෙලා ආපු ප්‍රශ්නේ තදටම ආවා. නමුත් මම ආනාපානය තුල හිටියේ මේ තද්දටම ආපු ඒ ගති ස්වභාවය අර ආනාපානයේදී අපි සිහිය පිට සිහිය පෙරටු කරගෙන ඉන්න කියලා සති නිමිත්ත කියලා සාමාන්‍ය අපිට කියා දෙන තැන ඒ සති නිමිත්ත දිහාවට හිත යොමු කරනවා වගේ අර දැනෙච්ච වේදනාවට හිත යොමු කරලා ඒ ස්වභාවය හොඳට හිතට හසු වෙද්දී ආනාපානයත් මේ සමග තියෙද්දී ආනාපානය විටක වේගවත් වෙනවා. ආපහු වේදනාවට හිත බර වෙනවා. මේ දෙක තරංගයක් වගේ. ටික ඒ තරංගෙන් ආනාපානයත් එක්කම හිටිය නිසාම එයින් ඇතිවෙච්ච අර ශක්තිමත් බව නිසා නොහිතූ නොසිතුනේ විදිහට වෙනදට වඩා වෙනස් ආකාරයකට මට ඊට කලින් වේදනාව බොහොම හැමින් ගෙවි ගෙවි ගෙවි ගෙවි ඡේද වෙලා යනවා දැනුනේ නැති වෙලා යනවා මේක ඊට වඩා වේගයෙන් අර මට හිතෙන හොඳට කැපෙන පිහියකින් කපපුවන් එකපාරට කැපිලා යනවා වගේ අන්නේ ඒ වරටම ස්වාමීන් වහන්සේ ඔළුව තදවීම බඩ දඟලන ගතිය හරිම පුදුම විදිහට සුවසේ ක්ෂණයකින් වෙනස් වුණා කියලා වගේ කියන්න පුළුවන් ඉක්මනින් වෙනස් වෙලා ගියා ඒක එතකොට ආනාපාන සති භාවනාවත් එක්කම ඉන්න ඒකට අනදර කරන්න එපා. ඒක එක්කම ඉන්න ඒකෙම තමයි මේ වැඩේ තියෙන්නේ කියන එක ඔබ වහන්සේ කියා දෙන තැන මට මං හිතන්නේ ඊයේ වෙනතට වඩා තේරුණා කියලා මං හිතන්නේ. يعني වේදනාවත් ඒකයි දෙකත් එක්ක යද්දී වේදනාව වෙනස් වෙලා යන හැටි දකින්න පුළුවන් වුණා. මේ පාරේ ඒක වෙනසක් වෙනස් විදිහට අත්දැක්ක ස්වාමීන් වහන්සේ. එතකොට ඇත්තටම වේදනාව පිළිබඳ අද නුරුස්නා ගති, වෙහෙස ගති අමනාප ගති නෑ. නමුත් වේදනාව හරහා ආනපානේ බලනකොට අපි හිතනවට වැඩිය බොහෝ දෙනෙක් අත්දකින දේ තමයි ආනාපානේ කැළඹිලා නැහැ. වේදනාව තිබුණට හිත ගැස්සিলা තිබුණට අර වේදනාවට ආනාපානද වණ්ඩ එක බොහොම සාන්ත තුන්තර තත්යක තියෙන. ඒකට අපිට ගන්න පුළුවන් කලබල වෙන්න ඕන වේදනාවට ඵලයන්, තැම්පත් වෙන්න ඕන ආනාපාන ඵලයන්. ඒකට හිතට අවස්ථා දෙකක් තියෙනවා. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මගේ හිත වේදනාවට කැමති මගේ හිත දුකට කැමති ඉතින් කේන්දර චරිචුරු ගන්න කැමති කතං කති භාවයට කැමති වාග් බහුල්‍යයට කැමති ඉතින් එයා අර වේදනාව ගැන කතා කර කර ඉන්නවා නමුත් ඒ වෙලාවේ මෙයාට අවශ්‍ය නම් වෙන පැත්තක සීතල වෙච්ච වතුරක් වගේ ආනපානෙ තියෙනවා. ඒකට හිත දැම්මොත් කතා කරන්න දෙයක් නැහැ. Tamange වීරත්වයේ තියෙන අරමුණ කෙරෙහි මානසිකාරයේ තියෙන මේ මානසිකාට එතනම ප්‍රතිඵල තියෙනවා. එතකොට මේ වේදනාවට ද්වේෂයක් නැති වෙනවා. වේදනාව කතා කරන්න වෙලාවකුත් නැති වෙනවා. මේ ආනාපානෙත් එක්ක යනකොට ඒ නිසා අපි පුදුම වේදනාවට කැමැති සත්තු జాතියක්. අපි හැම වෙලාවෙම සෑඩිස්ටික්. එහෙම නැත්නම් මොන මිසචිස්ට්. මේ දුක් කරදර ගැන කීය කියා කතා කරගෙන ඉන්නක විනෝදාංශය අපේ. ඒකට අවකන් දෙන්නත් කවුරු හරි ඉන්නවනම් ඕනේ ගානක් දෙන්න ලෑස්ති. <laughs> ඕක තමයි කවුන්සලින් කියලා කියන්නේ. ඕක තමයි ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා කියන්නේ. ඇමරිකාවේ එංගලන්තේ පැයකට පවුන් 30ක් ගන්න. මේ කෙලින පච අහගෙන ඉන්නවාට. ඉතින් යාට ගෙදර ගියාට ගෙදර ගෑණිය අහන්නෙත් නැනේ ඌවා. වැඩක් නැනේ ගෑණි මේ කන කන්ද කියලා. ඉතින් මේ වැඩ ඉවරලා ගෙදර යනකොට පවුන් 30ක් දීලා කවුරුත් එක්ක නිකන් වෙන පැය පැය භාගයක් පැයක් විතර කතා කරගෙන දෙනවා. ඉතින් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තියෙනවා ඒ කතා කරන අන්තර්ගතයට හිත දාන්න එපයි කියලා උපදේශකට උපදේශණයට. ඔහි කතා කරන්නරින්ද විශ්වාසයක් දෙන්න ඔයා කියන කිසි දෙයක් මම කාටවත් කියන්නේ නැහැ. එතකොට මෙයා දොඩමළු වෙලා ඉවරනකොට කතා වෙනකොට අර තියෙන අසහන ඉවරයි. ඒකේ ලස්සනම වැඩේ වැඩ දෙකක් තියෙනවා. ලස්සන වැඩ දෙකක් තියෙනවා. එක්කියක් ඉන්නවා මම දන්නේ එහෙම කවුන්සලින් කරන. ඒගොල්ලන් කම්පැනි 100 ගණක් වැඩ කරනලු 5 දිනක් ඉන්නවලු ඒ කවුන්සලින් වලටම කම්පැනි එකම දාපු අය. ඒ කවුන්සලින් වලට දැන් මෙයා වගේ පස් දෙනෙක් ස්ටාෆ් එක කියනවා ඒගොල්ලෝ ගෙදර යන්න ඉස්සලා වෙන කෙනෙක් ගාවට ගිහලා කවුන්සලින් කරලාලු ගෙදර යන්නේ. එක ජෝක් එකක්. මම කරන්නේ මොකද මම භාවනා කරන නිසා මට මම කවුන්සලින් කරලා එමිසු කියන ගුණ වර පහල මම ගෙදර යන්න පුළුවන්ලු. මේ අම්මන්ඩි කියනවා. තව තැනක් තියෙනවා බොහොම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන තැනක්. වැඩිම මිනිස්සු ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේලාට ගෙවල් වල තියෙන කංකරච්ච ලුරුවේ දාන. ඒ හැම ස්වාමීන් වහන්සේ නමක්ම හැන්දෑවේ පැයක් කවුන්සලින් වලට පවුම් 30ක් ගෙවලා භාවනා හැන්දෑවේ වන්දනාවට යන. ඉතින් ලොකු හමුදුරෝ කියනවලු මෙහෙමත් ජෝක්ස් ලෝකේ තියෙනවද කියලා. මේ අනුගේ කුණු කන්දල් අහලා Tamanට ඒක වැඩි වෙච්චාම Taman තව කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ කුණු බාල්දිය එතන දාන්න පැයකට පවුම් 30ක් දෙනවා. අපේ කයිවරු කොච්චර වටිනවද යතින්නේ. පවුම් 30ක් දෙන්න ඕන ඕන කෙනෙකුට ඕන තැන කයිවරු ගාතෑගිනේ. ඉතින් මේ කයිවරුකේ මං කියන්නේ දුකට කැමැති ගතිය. ස්වාමීන් වහන්සේ ඒකේ වෙලාවේ ඊට පස්සේ එතනින් මම මම ඒකේ වේදනාවෙන් අයින් වුණාට පස්සේ තියෙන ශුන්්‍යතා ස්වභාවයක් කියලා කියන්න පුළුවන්. ඒක හිස් බවක් මම අත්දැක්කා. අර ඔබන්ති කියන වගේ වේදනාවට සාදර වෙන කියලා තව වේදනාවක් ලැබේවා කියලා ආපහු මම බලන්නේ හිටියට එහෙම එකක් ආවේ නැහැ. ඒක තමයි සෑඩිස්ටික් කියන්නේ. ඒක තමයි මිසචිස් කියලා කියන්නේ අපිට ඕනේ ඒක අපේ මේ පරිණාමයේදී හැදිච්ච ගතියක් මේ ශිෂ්ටාචාරයේ හැදිච්ච ගතියක් අපි හරි ආසයි අපි ළඟ තියෙන දුක් කරදර කාට හරි කියන්නේ ඒක අහන කෙනාට මිත්‍රත්වයේ දෙන්න ඊට පස්සේ අපි වැඩි ඒක ප්‍රපංච කරනවා ඒක භාග බහුලියට දානවා ඒක ගැනම කච කච ඒකට කියන්නේ කතං කතිභාවේ ඔය තමයි සිංහලෙන් කච කචේ කියලා කියන්නේ. කතං කති කියලා කියන pāli වචනේ. ඉතින් මේක තමයි බුදුජානසේ සඳහන් කරන්නේ මරණ මොහොතේ කොච්චර නැගලා එයිද කියලා මේ ඇතිවෙච්ච දුක කාගෙන කතා නොකර ඉන්න පුරුදු කරන මිනිස්සයා. එමෙතන එනේන එක හන්දියක් අන්තියක් ගන්න කතා කරන මිනිස්සයත් ගත්තොත් අපි මරණ චිත්තක්ෂේ නාන කොච්චර වික්ෂිප්ත වෙයිද? කාට කියන්නේ? කවුරුත් නෑ අහන්න. ඒ නිසා මේ ජීවිතේ බලන්න ඕනේ මේ පැමිණි දුක් පැනිරහයි. ඔయిత වැඩි මිනිස්සු ඉන්නේ රබින්ද්‍රනාත් tagore කියලා කියන්නේ මිරි වැඩි සංගලක් ඉල්ලා ඇඬුවෙමි දෙපා නොබැදී ඔබ දකින්න සුලා. කුංකුම අංජන ඉඳා ඇඬුවෙමි දෙයස් නැති නොවති ඔබ දකින්න තුරා. මේ ඇස් නැති මිනිස්සුත් ඉන්නවා මේ ලෝකේ. කකුල් නැති මිනිස්සුත් අපි හපත්තු නැහැ කියලා අඬනවා. කුංකුම අංජන නැහැ කියලා අඬනවා. කියන්නේ අපිට මේ ලෝකේ දුක තේරෙන්නේ මේ ළඟ වෙත පැමිණිච්ච පුංචි දේ ඔහේ කියෝකේ ඉන්නෝ හරියට මේ කිව්වට පස්සේ අනෙක් කෙනා ඒක උත්තර දෙයි කියලා. කාවට උත්තර දෙන්නද? ස්වාමිනාංශ ඒ කියන්නේ ඔය ඒ පිළිබඳව කතා කිරීම තුළින් මම නැවතත් විඳීම් ස්වභාවයට එනවා කියන එකද? අපි කැමති මමත් පොරක් කියලා වෙන්නണ്ട്. ආන්නේ. ප්‍රශ්න අහන්නේ කියලා කියන්නේ. මෙච්චර දුක තියෙද්දි මට ඉවසන්න පුළුවන්. මෙච්ච ඌක තමයි කයිවරු කියන්නේ. ප්‍රශ්න අහන්නේ නැහැ කියලා තමයි කිසිම තරහක් නැහැ ප්‍රශ්න ඇහුවට තරහකුත් නැහැ. ඉතින් මට මේ එන අදහස ඉදිරිපත් කරන්න මටත් මටත් අයිතියක් තියෙනවා. ඒ ඕම නැතුව මෑණියන්ට ඕක හතරමං හන්දිය ඕක කිව්වනම් එයි මයිත් කොච්චර තරහ වෙනවද? දැන් මේ ප්‍රසිද්ධ වේදිකාවේ මං කියන්නේ මේ කියාපෑමේ ආසාව ඒක හරි හොඳයි. මොකද මේ අපි ධර්මයේත් එක්කනේ වැඩ කරන්නේ. අපි සතුම් මැරීම ගැන කියාපාන නෙවෙයි, හොරකමක් ගැන කියාපාන නෙවෙයි, කාමීත්‍යාචාරය ගැන නෙවෙයි, උත්තත් කොක්කොචනේ විචිකිච්ඡාව නෙවෙයි. අපි කියන්නේ තව කෙනෙකුට ධෛර්ය වෙන හැබැයි මේකේ යට මොකද්දෝ තියෙනවා සූස්තියක්. තියෙනවා ස්වාමීන් වහන්සේ. ඇත්තනේ මේ මොකද මට ඉස්සර වෙලා දැනුණට වඩා මේක ශනික වේදනාව නැති වෙන දෙක ඒකේ සතුටක් තියෙනවා. ඒකට ස්වාමීන් වහන්සේ ආනාපානයට අනදර නොකර ඒක එක්කම ඉන්න කියන එකේ වෙනදට වඩා මට තේරුණ එක ගැන සතුට තියෙනවා. ඒක ගැන ඕගොල්ලන්ට වැඩිය මම සතුට වෙනවා. <laughs> ඒ මොකද මෙහෙම ගනුදෙනුවක් මේ භාවනා මධ්‍යස්ථානයේ මේ භාවනා ශාලාවේ සිද්ධ වෙනවා. ඒ ගනුදෙනුව අපි කතා කරනකොට ඒක 100%ක් හොඳ වෙන්න කතා කරන්න බෑ අපිට ඒකේ තියෙනවා කෙලෙස් වගේ. අපි ඒකත් දැක ගන්න ඕනේ. නමුත් කතා කරන්න බැරි කෙනෙකුට ධෛර්යයක් එන විදිහට මේක එලි දක්වන්නත් ඕනේ. ඉතින් ඒකනේ ත්‍රිපිටකය කියන්නේ. ওই ත්‍රිපිටකයේ තියෙන හරියක් අටුවාවේ තියෙන ওই කතා. භාවනා කරන්න ගිහිල්ලා හරි ගිය කොටස මේකයි වැරදිච්ච කොටස වෙන මොකක්වත් නැහැ. ඔය ත්‍රිපිටකයේ කියලා අපි ඔය හිතන මොනම ගුඪ ධර්මයක්වත් නැහැ. අවංකවම කවුරු හරි වැඩ කරලා හරි ගිය දේවල් වැරදිච්ච දේවල් කියලා එයාට තේරෙන් ගන්න මේක කියමනේ මෙච්චර ආනිසංශ තියෙනවා. නොකියනට වැඩිය හොඳයි. නමුත් බලන්න ඉස්සරහට මෑණියන්ට වෙන දේ ඕක තුන් හතර සැරයක් වුණාට පස්සේ ඕක කිව යුත්තක් නෑ ඕකේ. ඕක රැයට කනවා දවල්ට කනවා වෙනවා. ඒක තමයි මේරීම කියන්නේ. ඒකට අපි දැනගන්න ඕනේ ඕක තුන් හතර සැරයක් වුණාට පස්සේ ඔකේ සිලිලාරේ නැතුව යනවා. සාමාන්‍ය බවටපත් වෙනවා. හැබැයි එතකොට ඔය ගුණයේ ආනිසංශ ඔයිටත් වැඩිය ලැබෙන වෙලාව. ඒ ගැම්ම නිසා කියවෙන්නේ නැහැ. කතා කරන්නේ ඉතින් මේක තමයි කියනවා මානවයාට තියෙන ලොකුම හානිය හොඳටම වයසට ගිහිල්ලා දැනුම් තියෙන කට්ටිය කතා කරන්න බැරුව මැරිලා යනවා. ඒකට හැදෙන කට්ටියට මේක කියලා දෙන්න කෙනෙක් නැහෙනේ. අර පොඩි කාලේ තේරෙන තාලට කියලා දෙන්න ක්‍රමයක් නැහෙනේ. ඒක තමයි සාහිත්‍ය කියලා අපි අරන් තියෙන්නේ. බාගෙට දැම්පිච්ච ඉලෙක්කන කතා කරනවා. ඒව ලිව්වට ඒකේ ව්‍යාකරණිකුත් නැහැ. ඒකේ මාන්නෙත් තියෙනවා, කෙලෙසුත් තියෙනවා. ඒක තමයි නව කතාව බවට පත් වෙන්නේ. අටුවා යුගයේදී ඔක්කොම ලංකාවේ වෙච්ච සිද්ධි තියෙනවා. ඒක මහා පුදුමාකාර සිද්ධියක් ශ්‍රී ලංකිකයා දන්නේ නැහැ ඒක. මුළු ලෝකෙම පිළිගන්න බෞද්ධ අටුවාව ලංකාවේ ලියවිච්ච එකක්. ලංකාවේ හැම ගමක් ගැනම සිද්ධාස්ථාන ගැන ඔක්කොම ලියවිලා තියෙනවා. ඒක නිසා තම්බි කෙනෙකුට මක්කම වගේ ත්‍රිපිටකය ඉගෙන ගන්න ඕනම කෙනෙකුට ලංකාවේ සිද්ධිය පැහැදිලා පෙන්නලා තියෙනවා. ඔය බුරුමේ කට්ටිය එහෙම පුදුම විදිහට ලංකාවට බයිනවා මේ ලංකාවේ ඉන්න අමනයෝ මේ මේ බටහිර ශිෂ්ටාචාරයක් අල්ලගෙන නැටුවට බෞද්ධයාගේ මුදුන් මල්කඩ මෙතන. හැම සිද්ධියක්ම සිද්ධ වෙච්චි පිම්බිම ලංකාවේ ඉන්න මිනිස්සු සුද්ධ පිටිපස්සේ යනවා. ඒ කියන්නේ අටුවා යුගයේදී ඕව පුළුවන් තරම් ලියවිලා තියෙනවා. හැබැයි 100%ක් සුදුසු නැහැ. 100%ක් කෙලස් නැත්තේ නැහැ. 100%ක් ව්‍යාකරණ නැහැ. සරුවඥ වචන ඔච්චරම ලේසි නැහැ. ඒක උට වැඩිය පිරිලානේ තියෙන්නේ, මෝරලානේ තියෙන්නේ. ඉතින් අටුවාචාර්ය වහන්සේලා මැදට ඇවිල්ලා ඒකට අටුවා කතා පෙන්නක් දාලා මැදි කරලා තියෙනවා. ඉතින් බුරුම ස්වාමීන් වහන්සේලා බණින පුදුම බැනිල්ලක් ලාංකිකයට ලාංකිකයට බෞද්ධ කැලෙන්ඩරයක් නෑ අද. සුද්දායි කැලෙන්ඩරය අරගෙන. බෞද්ධයට පොයේට සීල් ගන්න ගතියක් නැහැ. සුද්දට ඕන වෙලාවට අපි පොය දවස් හදාගෙන තියෙන්නේ. කුණු හරප හදාගෙන තිනවා මේ බෞද්ධයන්ගේ මුදුල්මල් කඩවඩ වෙච්ච ලංකාවේ ශ්‍රී ලංකා භූමිය අපි කෙලෝරක් නැතුව බටහිර ආක්‍රමණයට යන මොකක්වත් නිසා නෙවෙයි මේ කාමේ තියෙන බටහිර නිසා විතරයි. අපි ළඟ විතර මේ මේ නිදානේ විතර මොන තුන් ලෝකේ කොහයක්වත් තරක් නැහැ. එනිසා මේවා කිව්වට මම කිසි තරහක් නැහැ. හැබැයි ඉතින් පොඩ්ඩක් අනමිරිකලා රිදවණ එකයි ඉති මගේ හැටිනේ එක. ඒකට ඉතින් මෑණියෝ තරහ වුණත් මට කරන්න දෙයක් නැහැ. ඉතින් තරහ වෙන්න එපයි කියලා බොහොම යට අහත් පහත් කියන්න නම් අනේ සෝනා සද්ද විතර යවෙන්නේ අපි අදත් ඒක කොහොම කරුවක්ක මම බයිනවා. ඒක ඉතින් මගේ විනෝදාංශය ඉච්චර මම මේ මයිත් එකේ ඉන්න කට්ටියට ගහන්නේ සෝ මං කාට ගහන්නේ. ඒක දුරු වේගන ගණන් ගන්න එපා. You have any any question? Yes, one day I'm leaving at 2, and uh, before I leave, I thank you very much for teaching me another way of Zen, because I'm coming here for Sri Lanka, I thought I'm going to learn uh, some traditional ways, but the way you taught is going straight to the point, straight to the mind, and this is my first experience, and I appreciate very much. And uh, hopefully, the way you teach me, and refresh all my practice again and being mindfulness, I will stick uh, with the way you teach us, and I would like to follow you as much as possible. Uh, like uh, the next retreat, I would like to attend, and before I leave, and also I would like to thank you for all the uh, sisters, Sister brothers of helping me, taking care of me, and uh, I have a blessing through all of you to have a successful retreat. And the last poem, um, uh, being a uh, bikuni, uh, I would like to ask one day, um, being a bikuni like uh, me, stepping both sides, the, China, the Chinese way of practice and uh, the Theravada, way of practice. And so where is the middle way as the Buddha teach? whatever may be, which is promoting mindfulness, promoting awake wakefulness, promoting diligence, promoting uh, vigilance, that is the path. I don't mind whether it's a Theravada tradition or Mahayana tradition, these are labels. Whatever may be least frictional path towards the mindfulness, that is the middle way. So you, being a bhikkhuni as well as practitioner, you must find your own middle path. You can't buy the middle path in the supermarket. No. No one can assimilate the supermarket, the middle path for you. So day by day you assimilate it. Uh, going to wrong side and coming back to the middle. So therefore be happy because we are dynamic. We are on the path. We are ready to take the consequences. Are you ready? I try that is only I can share with you. But where, what is the own way? The, the way to practice by your own or you, your own experience and you yeah. discover. You, you take the mindfulness and not holding the, the things, not clinging on the things. No, you can't do away with mistakes. The trial and error method is the only method available. So mistake, mistakes must be your teacher. Mindfulness is your indicator. It will indicate which is the most least frictional path or least amount of frustration, least amount of tension. That's it. But we don't need to set up any objective like going to Nibbana. Then you have to be a politician. Then you have to be an economist. Then you have to be a socialist. They are the people chasing behind the objective, meaningless way of life we fulfill the um, causes, never expect any results. So that is why we become Buddha's daughters and sons. Yeah, but how you separate the time when you do the practice at the same time? For us, we always have to uh, help people, like doing some social service. Yeah, that is also you must take the balance whereby you get the maximum mindfulness, maximum vigilance, maximum diligence. You can be totally sitting and cross-legged and on the cushion. You can be totally on the social work. The combination, your combination is not my combination. It depends on the person to person and you are responsible the amount of commitment you do accordingly. But don't worry about the consequences because your intention is good. Only method is trial and error. So this is called noble quest. Um, okay, I, I try my best um, to follow whatever I can do. Just here and there, I, I just try to do the best, right? Mm, I would say just be, Just be there. just be. Thank you, Bande. That is the least frictional way. හොඳයි එහෙම වෙන ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් අපේ ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙල સમાપ્තියටපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතන සිටන් අපි මෙතන සිට 3 දක්වා කාලය සක්මන් භාවනාව සඳහා ගත කරනවා. 3ට අපි නැවත රැස් වෙනවා. පරියංක භාවනාවක් සඳහා මේ මතක් කිරීමත් එක්කම අපේ ප්‍රශ්න විචාරතුම් වැඩ පිළිවෙල සමාප්තියටපත් වෙනවා. සම්බන්ධ වෙච්ච ශිරු දිනාටම තෙරුවන් සරණයි.